නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද උදේ කාලෙදී අපි විතක්ක సంతාන සූත්‍රය කතා කළා විතක්ක సంతාන සූත්‍රයේ තිබෙන දහම් කරුණු පුරුදු කරගන්න ආකාරය ගැන අප කෙටියෙන් කතා කළේ. ගිය වතාවේදී අපි ද්වේදාවිතක්ක සූත්‍රයේ තිබෙන දහම් කරුණු පුරුදු කරගන්න ආකාරය ගැන කතා කළා. මේ දේශනා දෙකේදීම අකුසල් ප්‍රහාණය කර ගැනීමත් කුසල් උපදවගෙන සම්පූර්ණ කර ගැනීමත් ගැන අප යම් දුරකට ඉගෙන ගත්තා. මේ දේශනා දෙක ඉගෙන ගැනීමෙන්. ධර්මයේ ඉගෙන ගන්න අය ධර්මයේ ඉගෙනගත යුත්තේ නිවන සම්පූර්ණ කර ගැනීම පිණිසයි. ඒ නිවන සම්පූර්ණ කර ගැනීම පිණිස තමයි අකුසලයේ ප්‍රහාණය කරගෙන කුසල් උපදවා කුසල් සම්පූර්ණ කරගන්න තියෙන්නේ. නිවන අවබෝධ කර ගැනීමෙන් තොර දහම් දැනුම මහත්ඵල වූ ප්‍රතිලාභ උපදවන්නේ නැහැ. යම් ධර්මයක් අප ඉගෙන ගනිද්දී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම ඉගෙන ගනිද්දී අපිට නිවන පිළිබඳ ආසාවක් ඉපදෙන්න ඕන. නිවනින් මෙපිට තිබෙන සැප සොම්නස ගැන අපේ තිබෙන රුචිකත්වයන් දුරු වෙන්න ඕන. නිවන් අවබෝධයෙන් මෙපිට මෙලව පරලව සැප ගැන සොම්නස ගැන අපට කැමැත්තක් තියෙනවා. නේද? ධර්ම ශ්‍රවණය කරන කෙනා ඒ ධර්මයේ තේරුම් ගැනීමේදී නිවන ගැන කැමැත්ත ඉපදෙමින් නිවන ගැන කැමැත්ත බලවත් වෙමින් ඉන් මෙහා තිබෙන යම් සැපක් තිබේ නම් යම් සොම්නසක් තිබේ නම් ඒ හැම සැප සොම්නසක් ගැනම තියෙන කැමැත්ත අඩු වෙන්න ඕන. නිවන ගැන කැමැත්ත ඉපදිනවා වගේම ධර්මයේ ඉගෙන ගනිද්දී ආරි සත්‍ය ගැන දැනුම බලවත් වෙන්න වෙන්න නිවන් මාර්ගය ගැන නිර්වල් බවක් ඇති වෙන්න ඕන. ධර්මය ඉගෙන ගනිද්දී නිවන ගැන කැමැත්ත බලවත් වෙන්න ඕන නිවන් මාර්ගය ගැන පැහැදිලි බවක් නිර්වල් බවක් ඇති වෙන්න ඕන නේද දැන් බලන්න අපි අද උදේ ඉගෙන ගත්තේ විතක්ක సంతාන සූත්‍රය. ඒතර යම් කෙනෙකුන් ඇහුවොත් එහෙම ඒ දේශනාවේ මොකක්ද ඉගෙන ගත්තේ කියලා අකුසල් දුරු කරන්න කාරණා පහක් ඉගෙන ගත්තා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නේද? අකුසල විතරක දුරු කරගන්න විදියවල් පහක් ඉගෙන ගත්තා. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නේද? ධර්මයේ හොඳින් ඉගෙන ගනිද්දී නිවන ගැන ආශාව ඊටාම බලවත් ආශාවක් බවට පත් වෙන්න ඕන. නිවන් අවබෝධය ගැන සිත පිරුණු බලාපොරොත්තුවක්. නිවන ගැන ආසාව සිතේ පිරලා තියෙන්න ඕන. එයා කවදාවත් පිරෙන්නේ අපේ ජීවිතයේ දැන් ඔබ කල්පනා කළොත් ඔබ මෙතෙක් ජීවිතය ගමන දෙස ඔබ යම් යම් ඉලක්ක ඉටු කරගත්තනේ මේ ජීවිතේ නේද? යම් යම් ඉලක්ක ඔබ ඉටු කරගත්තා. අපි හිතමු ගයක් හදනවා කියලා. ඔබ සාර්ථකව ගයක් හදාගත්තා නම් ඒ ඉලක්කය ඉටු කරගත්තේ ඒ සඳහා ඌ කැමැත්ත ඔබේ සිත පිරලා තිබ්බනේ කැමැත්තෙන්. හ්ම් අපිටම ඔබ විභාගයක් පාස් වුණා කියලා. දැන් අපේ ජීවිතයේ අපි ඇති කරගත ඉලක්ක මේවනේ නේද? අපිටම යම් විභාගයක් පාස් වුණා ඔබ. ඒ සාර්ථක කර ගැනීම පිණිස ඔබ ආපසු හැරිලා බැලුවොත් ඔබේ ජීවිත දිහා ඒ සාර්ථක ප්‍රතිලාභය ලැබුවේ ඒ සමර්ථ වීම පිළිබඳ ආසාවෙන් ඔබේ සිත පිරලා තිබ්බනේ. හ්ම්? ඔබට එතනින් එහා ලෝකයක් තිබුණේ නැහනේ. ඔබ යම් ඉලක්කයක් කරා ගියා නම් ඉලක්කේ කරා යන්න ප්‍රධාන හේතුව ප්‍රධාන අනුබල දීම ප්‍රධාන උපකාරය උනේ ඒ ඉලක්කය ඉටු කර ගැනීම ගැන තදබල ආසාවෙන් ඔබ සිත පිරලා තිබුණ නිසා. වෙන හිස්තැනක් තිබුණා වෙන දෙයක් සම්බන්ධයෙන් හිත පිළ තිබ්බනම් ඒ ඉලක්කය ඔබට අහිමි වෙලා යනවා. එහෙනම් ඔබ සමග එකට හිටපු අය ඔබේ ඉලක්කයටම නොආවේ ඒක නිසා. නේ? ඔබත් එක්ක එකට පන්ති හිටපු කට්ටිය ඔබ ආපතෙන් එන්න බැරි වුණා නම්. බැරිුනේ හේතු ඇයි? ඒගොල්ලන්ට එක එක බලාපොරොත්තු තිබුණා. අසාර්ථක වුණා. එහෙනම් නිවන නම් වූ අතිශය ශ්‍රේෂ්ඨ භාගතුන් වහන්සේ දේශනා කරන සංකත අසංකත ධර්ම අතර පරම ශ්‍රේෂ්ඨ වූ ධර්මය තමයි නිවන. අග්‍ර වූ දේ නිවන. ඒ අග්‍ර වූ දේ ගැන යමෙක් පහදිනවා නම් අග්‍ර විපාක ලබනවායි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒතර අග්‍ර වූ දේ ගැන පහදිනවා කියන්නේ ඒ අග්‍රදේ අත්කර ගැනීම ගැන පිරුණු ආසාවක් සිටේ තිබීමයි. ඒ නිසා ධර්මය අහන්ට අහන්ට ධර්මය පුරුදු කරන කෙනා තුළ නිවන අවබෝධ කිරීම, පිරිසිදු සිතක් ඇති කර ගැනීම, මේ දුක් පීඩා රහිතව වාසය කිරීමට තිබුණු ආසාවක් තියෙනවා. දැන් අපි අකුසල විතරක ගැන ඉගෙන ගත්තා. ගොඩක් ඉගෙන ගත්තා නේද? පහුගිය ධර්මදේශනා ගණනාවක් අපි කතා කළේ අකුසල විතරක සම්බන්ධ කතා කළා. එතර අපි ධර්මයේ තුල ඒ කතා කරද්දී අකුසල විතරක සම්බන්ධයෙන් ප්‍රායෝගික ජීවිතයේ තුල ඔබට ඊට වඩා අකුසල විතරක ගැන තේරුමක් උපදවන්න පුළුවන් නේද? Tamange ජීවිතයේ දේශ ආපසු බලනකොට අකුසල විතරක වල සැබෑ ස්වභාවය ගැන ප්‍රත්‍යක්ෂ ඥානයක් Tamanට ඉපදෙනවා. ඒතරේ අකුසල විතරක ගැන අකමැත්තක් ඇති කරගන්න ඔබට එහෙම ප්‍රමාණවත්. නේද? ඒ විදිහට අකුසල විතරක දුරු කර ගැනීමේ ආසාව අපේ හිතේ තියෙන්න ඕන. පිරිසිදු සිතක් ඇති කර ගැනීම ප්‍රමාද නොවි සිදු වෙනවා නම් ඒක නේද වටින්නේ. නේද? ප්‍රමාද වෙලා ඊළඟ ජීවිතයකද වෙන එකද හොඳ මේ ජීවිතයේදී මේ ඊටා පිරිසිදු සිතෙන් ඒ සුවය විඳින්න පුළුවන් නම් ඒක නේද වටින්නේ. නේද? දැන් කවුරුත් කල්පනා කරලා බලන්න අපි භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ තුල කියා දෙන අකුසල විතරක නිසා කොතරම් දුක් විඳලා ඇද්ද කියලා. අපි කොච්චර ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳලා හිටියත් කොච්චර ආභරණ ආයතන දාලා හිටියත් ඊතල වගේ විදින අකුසල විතරක වලින් කොච්චර පීඩාව විඳලාද කියලා හිතන්න. එතකොට භාගතුන් වහන්සේගේ ධර්මය අහන අප ඒ අකුසලයන් බැහැර කරගෙන සංසිඳුණු ඊටාම ප්‍රිය දුක් රහිත හිතකින් ඉන්න අපිට ආසාවක් තියෙන්න ඕනනේ. ඒ මාසාවක් අපිට තියෙන්න ඕන නේද? ඒබඳු ආසාවක් ශ්‍රේෂ්ඨ ආසාවක්. අකුසලයන් රහිත සිතකින් පීඩා රහිත සිතකින් ඉන්න ආසාවක් තියෙනවා. ඉතින් මේ විදිහට බණ අහන කෙනාට ඒ වගේ ආසාවල් ඉපදෙන්න ඕන. ඒ වගේම හොඳින් ධර්ම ඉගෙන ගන්නකොට නිවන් මඟ ගැන නිර්වල් බවක් වැටහිමුකුත් ඇති වෙන්න ඕන. දැන් නිවන් මඟ විදිහට බාගතුනස අපට පෙන්වා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ කියන අංග 8න් යුක්ත මාර්ගය තමයි නිවන් මඟ විදිහට භාගතුන් වහන්සේ අපට පෙන්වලා දෙන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය විදිහට පෙන්වලා දෙන්නේ මේ මාර්ගය යමෙක් මේ උතුම් මාර්ගය සම්පූර්ණ කළොත් සියලු දුකින් නිදහස් වෙලා යමෙක් ඒ මාර්ගයට පැමිණ ඒ මාර්ගය වඩනවා නම් ඔහු තුල දුක් ඡය වෙන්න පටන්ගෙන බලන්න මේ මාර්ගය ගැන මෙසේ කල්පනා කළත් කෙනෙකුට සතුටක් ඉපදෙන්න ඕන නේද රසවත් ආහාරයක්කට කැමති කෙනා ආහාරය පිළිල කරන පෙරපවා සතුටක් ලබනෝනේ නේද ඉතින් හීන කාමයන්ගේ සැපටත් එහෙම සතුටක් එනවා නම් මේ සියලු දුක් දුරු වී ලබන නිවන් සුවය ගැන කැමැත්තක් තියෙන කෙනා නිවන් මඟ ගැන අසද්දී ඒ දැනෙද්දී සතුටක් ඇති වෙනවා. ධර්මය ඉගෙන ගන්නකොට ඒ විදිහේ අනේක ප්‍රකාර විදිහට සතුට උපදිනවා සදහැවත් උපාසක උපාසිකාවන් ශ්‍රාවකයන් තුල. ධර්මයේ හිම එකක්. ධර්මයේ හැම පැත්තෙම සුවඳ වහන වෙන දෙයක් වගේ. හැම පැත්තෙම රස වැහෙන දෙයක් වගේ. ඒ වගේ අద్భుත ආශ්චර්ය වූ ස්වභාවයෙන් යුක්තයි ධර්මය. එනිසා ධර්මයේ අහන කෙනා ඒ ධර්මයේ රසය, ඒ ධර්මයේ අර්ථ රසය ආදී හැම රසයක්ම එයාට දැනෙනවා. ඉතින් විශේෂයෙන් නිවන් මඟ මෙයයි කියලා හඳුන ගැනීම තරම් රසයක් ශ්‍රාවකයාට තවත් නැතු ඇති. මක් නිසාද නිවන ගැන ආසාවෙන් ඉන්න කෙනා නිවන ගැන ආස වෙන්නේ කිසිම භෞතික සැපක් සඳහා නෙමෙයි. මෙලව පරලව අතීත අනාගත වර්තමාන මේ තිබෙන යම්තාක් දුක් තිබෙයිද? ඒ දුක් ගැන ස්වල්ප හෝ තේරුමක් තියෙන කෙනා ඒ දුකට බයයි. අකමැති. නිවන ගැන අංශු මාත්‍රික වචන මාත්‍රයක් ඇහුවත් එයාට සැනසීමක්. ඒ ආසයි. අනේ මේ නිවන දකින්න නැත්තම් කියන ආසාව ඉපදෙන්න පටන් ගන්නවා. ඒ නිවන ගැන සිහින මවන කෙනා, නිවන ගැන ප්‍රාර්ථනා කරන කෙනා, නිවන ගැන ආසාවෙන් ඉන්න කෙනාට නිවන් මඟ මෙයයි කියලා දැනෙන්න පටන් ගත්තොත් නිවන් මඟ මෙයයි කියලා හඳුනගන්න යාට පුළුවන් වුණොත් එතෙන් සිට නේද එයාගේ සතුට ඉපදෙන්නේ. නිවන ගැන ආසාවක් තියෙන කෙනාට දහම් රසය දැනෙන්න පටන් ගන්නේ නිවන් මඟ මෙයයි කියලා දැනෙන්න පටන් ගත්තහමයි. ඒ දහම් රසය පිරෙන්නේ. එනිසා දේශනා ශ්‍රවණය කරද්දී ඉගෙන ගනිද්දී නිවන් මඟ හඳුනගන්න ලැබෙන එක වාසනාවක්. දැන් බලන්න අපි අද උදේ විතක්ක సంతාන සූත්‍රය ඉගෙන ගත්තා. එහි තියෙන කරුණු ගිය වතාවේදී අපි ද්වේදා විතක්ක සූත්‍රය ඉගෙන ගත්තා. ඒ දේශනා දෙකෙහිදීම අකුසල් බැහැර කිරීම, කුසල් උපදවා සම්පූර්ණ කර ගැනීම පිළිබඳ භාගතුන් වහන්සේ අපට කාරණා විස්තර කරලා දෙනවා. එතකොට යම් කෙනෙකුට මේ දේශනා ගැන පැහැදීම ඇති වෙලා ඒ පැහැදීමෙන් යුක්තව මේ ධර්මය ජීවිතයට ගලපා බලන්න උත්සාහ කළොත් යම් දිනකදී ඔහුට තමා තුළ මේ අකුසල විතරක ආදී හඳුන ගන්න පුළුවන් කලක් එනවා. මේ ධර්මයන් කෙරෙහි යමෙක් පැහැදුනොත් ඒ පැහැදුණු කෙනාගේ ස්වභාවය තමයි ඔහු ආසයි ඒ ධර්මයේ තමාගේ ජීවිතයට ගලපා බලන්න. පැහැදීම කියන්නේ තේරුම් ගන්න මේ විදිහට. දැන් ඔබට ඔබ නගරේ ඇවිදගෙන යනකොට කඩසාප්පුවල ලස්සන ඇඳුමක් දකිනවා. ආභරණයක් දකිනවා. කෑමක් එහෙම නැත්නම් කෑමක් බීමක් දකිනවා. ඔබට ආසාවක් ඇති වුණොත් ඇති වෙන්නේ ඒ අපිට ඇඳුමක් කියලා ඒ කියන්නේ ආසාවක් ඇතිවෙනවා. ඒ ආසාව කුමක් කරන්නද? තමාට ඒක ගලප ගන්න නේද ඇඳුම? තමාට පමුණව ගන්න නේද ආස කරන්නේ? නැත්නම් කඩේ එලලා තියෙනව දකින්නද? ඈ ආභරණයක් දැකම ආසාවක් ඇති වෙනවා. ආ කඩේ ආභරණي තිබ්බම හරි ලස්සනයි. එහෙත් එසේ තිබේවා කියලා පැතුමක් දෙන්නේ අපිට. අනේ මේක මට අත් කරගන්න නැත්තම් එමෙ දෙන්නේ. ඒ වගේ නුවණැත්තා ධර්මයේ ශ්‍රවණය කරද්දී ධර්මයේ තුල පෙන්වා දෙන උතුම් කරුණු හිතට දැනෙද්දී ප්‍රථම කොටම ඔහු දුකට බය වෙනවා. දුකට අකමැති වෙනවා. දුකෙන් නිදහස් වීමට ආසාවක් කැමැත්තක් ප්‍රාර්ථනාවක් ඉපදිනවා. එබඳු දුකට අකමැති දුකින් නිදහස් වීම පිණිස ආසාව තියෙන කෙනා ඒ නිවන් මඟ දකිද්දී සතුට දැනෙන්න පටන් ගන්නවා. මෙයයි නිවන් මඟ කියා භාග්‍යතුන් වහන්සේ පෙන්වද්දී ඒ ඇසෙන කෙනාට ඒ දකින කෙනාට සතුට ඉපදෙනවා භාග්‍යතුන් වහන්සේ ගැන අප්‍රමාණ සතුට ඇති වෙනවා. ඇයි භාගතුන් වහන්සේ එය පෙන්වන්නේ? භාගතුන් වහන්සේ තමයි අපට ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ මෙන්න පාර. එතර අපට පාර පෙන්වා දෙන භාගතුන් වහන්සේ ගැන අප්‍රමාණ සතුට ඇති වෙනවා. නිවන් මඟ දකින්න කෙනා භාගතුන් වහන්සේ ගැන නැමුණු සිතෙන් වාසය කරනවා කියන්නේ ඒකට. ඒ විදිහ නිවන් මඟ ගැන ශ්‍රවණය කරද්දී නිවන් මඟ කෙරෙහි යොමු වුණු සිතත් එයාට පිහිටනවා. ඒ විදිහට භාගතුන් වහන්සේ ගැන නැමුණු සිත, නිවන් මඟ ගැන නැමුණු සිත, දුකෙන් නිදහස් වීම ගැන කැමැති සිත, තමා තුළ උපදිද්දී ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුණු ධර්මයන් ජීවිතයට ගලපා බැලීමේ ආසාව බලවත් වෙනවා. එතකොට ඔහු තමා තුළට යොමු සිතින් යුක්තයි. ඒ විදිහට තමා තුළට යොමු සිතින් යුක්තව වාසය කරද්දී භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මයන් තමා තුළම පේන කලක් එනවා. දැන් අපි ඉගෙන ගත්ත අකුසල විතරක ගැන. දැන් අද විතක්ක සන්තාන සූත්‍රයේ ඒ ඒ දේශනාවේදී භාගතුන් වහන්සේ කියලා දෙනවා යම් භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුව යම් නිමිත්තකට පැමිණිලා යම් නිමිත්තක් සිහිපත් කර කර ඉන්නවා. සීපත් කරමින් ඉන්නවා. ඒ විදිහට ඉන්න භික්ෂුවගේ සිතේ ලෝභ සහගත හෝ ද්වේෂ සහගත හෝ මෝහ සහගත හෝ අකුසල විතරක හට ගන්නවා. ආන් ඒ වෙලාවේදී භික්ෂුව අර කලින් යම් නිමිත්තක් සිහි කර කර හිටියානම් ඒ නිමිත්තෙන් බැහැර වෙලා යම් කුසල සහගත විතරක උපදවන්න ඕන. ඒ විදිහට කුසල සහගත විතරක උපදවද්දී අර අකුසල විතරක ප්‍රහාණය වෙනවා ඒ අකුසල විතරක විනාශයටපත් වෙනවා කියලා පෙන්වා දෙනවා. ඒ විදිහට අකුසල විතරක ප්‍රහාණය වෙද්දී සිත හොඳින් ආධ්‍යාත්මයේ පිහිටනවා. සිත තැන්පත් වෙනවා. සිත එකඟ වෙනවා සමාධිය ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මේ ධර්මය ශ්‍රවණය කරද්දී ඔහුට මේ ධර්මයේ වැටහෙනකොට ඔහු තුළ ප්‍රසාදය ඇති වෙනවා. මෙයයි නිවන් මඟ. මෙයයි අකුසල් බැහැර වෙන මඟ. මෙයයි කුසල් වැඩි පරිපූර්ණ වෙන මඟ කියන තේරුමත් එක්ක ඔහුගේ සිතේ ප්‍රසාදය ඇති වෙනවා. ඒ සිතේ ප්‍රසාදය ඇති වෙනකොට ඒ ප්‍රසාදය මුල් කරගෙන ඔහුගේ සිත තමාගේ සිතටම යොමු වෙනවා. හේතුව තමයි අහේතුක වෙන්නේ නැන්නේ නේද? හේතුව කුමක්ද? ධර්මයේ ගැන පැහැදීමෙන් ඒ ප්‍රසාදයේ ඇතිවීමත් එක්ක ඔහු ඒ ප්‍රසාදය මුල් කරගෙන ඒ දෙසට යොමු වෙන්නේ ඇයි? ප්‍රසාදයේ ඇති වූ තැනට යොමු වෙනවා ඒක හැටි. දැන් අපි කලින් කිව්වේ යම් කෙනෙක් ආභරණයක් දැකලා ඒ ගැන ප්‍රසාදය ඇති වෙනවා. ඔහුගේ අවධානය එතෙන් යොමු වෙනවනේ. ඔහුගේ කැමැත්ත එතෙන් යොමු වෙනවනේ. ඒ වගේ ධර්මය අහනකොට ඒ ධර්මයේ මුල් කරගෙන අකුසලයන් බැහැර කරගන්නා විදිය ගැන ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ ගැන ප්‍රසාදය ඇති වෙනවා. ඒ ධර්මය ජීවිතයට ගලපලා බලන්න ආසාව ඇති වෙනවා. ඒකට හේතුව ධර්මයේ ගැන ප්‍රසාදය ඇති වෙනකොට ප්‍රසාදය කොහෙද තියෙන්නේ? ධර්මයේ අහලා ධර්මයේ ගැන පහදිනකොට ඒ ප්‍රසාදය ඇති වෙන්නේ කොහෙද? සිතේ. එතකොට ඔහුට ඒ ප්‍රසාදේ නිසා සිත බැහැරට යන්නේ නැහැ. ආභරණයක් එහෙම නැත්නම් භෞතික කාමභෝගී දෙයකට ගැන ප්‍රසාදය ඇති වෙනවා. ඒතර සිත බැහැරට යමු වෙනවා. සිතේ දේවල්ට බැහැරට යමු වෙනවා. ඒ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ රස, පහස. ඒවා ගැන ප්‍රසාදයක් ඇති වුණොත් ඒ ඔස්සේ හිත දුවනවා. දැන් ධර්මය අහලා ධර්මය ගැන පැහැදීමක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. ඒතර ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ රස, පහස ඔස්සේ හිත දුවනවාද? දුවන්නේ නැහැ නේද? දැන් පැහැදිලිද? ආ ඒකයි හේතුව. එතකොට ඒ විදිහට ධර්මයේ අහලා මේ නිවන් මඟ ගැන සිතේ ප්‍රසාදයක් ඇති වෙනකොට ඒ නිසාම එයා තුළ ප්‍රිය දේවල් ගැන තිබුණු ඇල්ම යටපත් වෙලා ඒ ඇල්ම ඉක්මවා ගිය ප්‍රසාදයක් හිතේ තියෙනවා. ඒතර ධර්මයේ ජීවිතය ගලපා බලන්න යට තව පහසුයි. ඒ විදිහට ධර්මයේ ගලපා බලද්දී යම් දවසකදී යාට තේරෙනවා යම් වෙලාවකදී යාට තේරෙනවා ඒ අකුසල විතරකයන් තමා තුළ පවතිනවා තේරෙනවා. ඒතර ඒ අඳුන ගන්නවා මේ තමයි ලෝභ සහගත සිත. මේ තමයි ද්වේෂ සහගත සිත. මේ තමයි මෝහ සහගත සිත. මේ විදිහට කලින් අසා දැනගත දේ තමා තුළම පවතිනවා පෙනෙන කලක් එනවා. ඒතර කලින් ඉපදූ ප්‍රසාදය බලවත් වෙනවා තමා තුළම ඒ ධර්මයන් දකිද්දී. එතකොට එයා කලින් අහලා ඉගෙනගෙන තිබුණා මේ අකුසල් ඉපදුනහම ඒවා ප්‍රහාණය කරගන්න වැඩපිළිවෙල කලින් අහලා ඉගෙනගෙන තිබුණා. මතකේ තියෙනවා. දැන් අකුසල් ඉපදෙලා තියෙනවා දැක්කහම ඒ වැඩපිළිවෙල ගලපන්න දැන් පුළුවන් නේද? දැන් කලබල වෙනවද යා? දැන් කලබල වෙන්නේ නැහැ. දැන් ගලප ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඒ අකුසල විතරක අඳුර ගන්නකොට ඒ අකුසල විතරකේ මෙයයි කියලා අඳුර ගන්නවා. අකුසල විතරකේ තියෙන ස්වභාවය ඒකේ පීඩාව අඳුර ගන්නවා. මේ දුකක් කියලා අඳුර ගන්නවා. ඒක දුරු කරන්න ආසාව කැමැත්ත තියෙනවා. දුරු කරන විදිය අපි අහලා ඉගෙනගෙන තියෙනවා. ඒතර ඒ විදිය අපි අනුගමනය කරන්න පහසුයි නේද? නේද? අපි කලින්ම අහලා ඒ ගැන පැහැදීම අපිට තියෙනවා. ඒතර අපි ඒ අකුසල විතරකේ අඳුරගෙන කුසල විතර්ක කුසල සිතුවිලි පිහිටව ගන්න උත්සාහ කරනවා. මේ විදිහට පුහුණු කරද්දී මේ තමයි අකුසලය මේ තමයි කුසලයේ කියලා නිර්වුල් පැහැදිලි දැනුමක් තමා තුළම ඇති වෙන කාලයක් එනවා. මේ තමයි කාම විතරකය, මේ තමයි ව්‍යාපාද විතරකය, මේ තමයි විහිංසා විතරකය. ඔය ඉදිරිය තේරෙනවා Taman තුළම. මේ තමයි ලෝභ සහගත සිත, මේ තමයි ද්වේෂ සහගත සිත, මේ තමයි මෝහ සහගත සිත කියලා තමා තුළම ඒ පවතින අකුසල ස්වභාවයන් තේරෙනවා තමා තුළම විමසා බලද්දී. ඒතර ඒ ඒ වගේම තමයි කුසල විතරකත් ඒ විදිහට අඳුර ගන්න යාට පුළුවන් කලක් එනවා. ඒ විදිහට උත්සාහ කරනකොට කුසල් අකුසල් වෙන් කළ හොඳින් අඳුර ගන්න පුළුවන් කාලයක් එනවා. ඒතර කුසල් අකුසල් හොඳින් වෙන් කර හඳුන ගන්න පුළුවන් කම ලොකු දියුණුවක්. ඒ තමයි සම්මා දිට්ඨිය. කුසල් අකුසල් අඳුර ගන්න පුළුවන් නම් යමෙකුට ඒක සම්මා දිට්ඨිය. ඒතර කුසල් අකුසල් අඳුන ගැනීම ඒ විදිහට පුරුදු කරනකොට අකුසලයකට ඉඩ නොදීම අකුසල් බැහැර කරගන්න පුළුවන් කලක් එනවා. අකුසලයට ඉඩ නොදීම අකුසල් බැහැර කරගන්න පුළුවන් කලක් එනවා. කුසල් අකුසල් අඳුර නොගත්තොත් අකුසලේ බැහැර කරගන්න අසමත් වෙනවා. බලන්න කුසල අකුසල අඳුන ගැනීමෙන් තමයි අකුසලේ බැහැර කරගන්නේ. එහෙනම් ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා මිත්‍යා සංකප්පේ බැහැර කරනවා කියලා කියන්නේ ඒකට. කුසල අකුසල් අඳුරන්නේ නැති කෙනාට අකුසලේ බැහැර කරන්න බෑ. ඇයි අඳුර ගන්න බෑ. ඒකට යට වෙලා යනවා. අඳුර ගන්නවා කියන්නේ මේ තමයි අකුසලේ මේ තමයි අකුසලේ විපාකේ. ඒ සියල්ල අඳුර ගන්නවා. එතකොට යකුසලේ දුක් විපාක දන්න කෙනා, ඒකේ අනතුරු දන්න කෙනා ඒක ප්‍රහාණය කරනවා. එතකොට මෙයයි අකුසලයේ මෙයයි අකුසලයේ හානිය විපාකය කියලා දන්න කෙනා ඒක බැහැර කරනවා. එහෙනම් අකුසලයේ කුසලයේ අඳුර ගැනීම සම්මා දිට්ඨිය. ඒ විදිහට දැනුම සම්පූර්ණ වෙද්දී බලවත් වෙද්දී අකුසලේ ප්‍රහාණය වෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය බලවත් වෙන්න බලවත් වෙන්න මිත්‍යා සංකප්ප ක්ෂය වෙන්න පටන් ගන්නවා. මිත්‍යා සංකප්ප තුල තමයි රාග ద్వේස මොහ ඉපදිලා බලවත් වෙන්නේ. ඉපදිලා බලවත් වෙන්නේ මිත්‍යා සංකප්පයත් එක්ක. එතන මිත්‍යා සංකප්ප පවතින්නේ සම්මාදිටින් තොර බවත් එක්ක. සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක මිත්‍යා සංකප්ප වලට ඉඩක් නැහැ. ෂේ වෙනවා. දැන් බලන්න නිවන් මඟ Taman තුල වැඩෙන හැටිනේ. එතකොට දැන් තේරුම් ගන්න ඉතින් යම් කෙනෙක් තුල කුසල් අකුසල් ගැන වැටහීමක් තියෙනවා නම් ඒක සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස අපි මෙහෙවන්නේ සිත නේද? සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස මෙහෙවන්නේ සිත. සිත මෙහෙවද්දී මේ තමයි කුසල් මේ තමයි අකුසල් මේ විදිහට අපි හඳුන ගන්නවනේ නේද? ඒතර ඒ හඳුන ගැනීම පින්ස සිත මෙහෙවද්දී ඒවා අකුසල විතරක නෙමෙයි. අකුසල සංකල්ප නැහැ එතන. ඒතර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස උත්සාහ කරද්දී සම්මා සංකප්පයත් ඇති වෙනවා. ඒ විදිහට උත්සාහ කරන කෙනා අකුසල සහගත වචන පාවිච්චි කරන එකෙන් ඈත් වෙනවා. ඈත් වෙලා ඊයා කරන්නේ. අකුසල් දුරු කරන්න යම් උත්සාහයක් ගන්න කෙනා සම්මාදිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරන කෙනා තුළ මිත්‍යා වාචා පවතින්නේ බැහැර වෙනවා. මිත්‍යා සංකප්ප බැහැරීමත් එක්කම මිත්‍යා වාචා සම්පූර්ණයෙන් බැහැර වෙලා යනවා. ඉතින් ඒ විදිහට උත්සාහ කරන කෙනා සම්මාදිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා කියන අංග පුරුදු කරගන්න උත්සාහ කරන කෙනා තුළ සම්මා ආජීවය කියන එක පෙර සිටම තියෙනවා. සම්මා ආජීවයට නොපැමිණ ධර්මයේ පුරුදු කරන්න උත්සාහ කරන්නේ නැහැ කෙනෙක්. මිත්‍යා ආජීවයේ පවත්වමින්ම බණ භාවනා පුරුදු කරගෙන මේ ගැඹුරු ධර්මයක් පුරුදු කරන්න උත්සාහ කරන්නේ නැහැ කෙනෙක්. ඒ මට්ටමට එද්දී එයා මිත්‍යා ආජීවය බැහැර කරලා කලින්ම. ඒක සිදු වෙන එකක්. නරක දේවල් ජීවත් වීම පිස්සේ කරන්නේ නැහැ. ඒව බැහැර වෙනවා. එත සම්මා දිට්ඨිය හුරු කරන කෙනා, සම්මා සංකප්ප හුරු කරන කෙනා, සම්මා වාචා හුරු කරන කෙනා සම්මා ආජීවයට පැමිණිලා. ඊළඟට බලන්න දැන් අපි දැන් විතක්ක සන්තාන සූත්‍රයේ ද්වේදා විතක්ක සූත්‍රයේ මේ දෙකනේ මේ දවස්වල කතා කරේ. ඒතර ඒ දේශනාවල තියෙන ධර්මයන් ඉගෙනගෙන භාගතුන් වහන්සේ කියා දෙන විදිහට මේ අකුසල විතරක දුරු කරන්න අපි උත්සාහ කරනවා. එතෙන්දී අපි යම් වෑයමක් ගන්නව නේද? අකුසලෙට ඉඩ නොදී වෑයම් කරන නේද ඒක බැහැර කරන්න. ඒ වෑයම සම්මා වායාමයට අයිති. අකුසල විතරක අඳුර ගන්න උත්සාහ කරනවා. ඒව බැහැර කරන්න උත්සාහ කරනවා. කුසලයේ පිහිටවන්න උත්සාහ කරනවා. දැන් ඔයගොල්ලෝ අසුබ සංඥාව පුරුදු කරන උත්සාහයක් ගන්නවා. නේද? මෛත්‍රිය වඩන උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය සම්මා වායාමයට අයිති. දැන් අකුසල් බැහැර කරන්න උත්සාහයක් ගන්නවද නැද්ද ඔයගොල්ලෝ? ඈ? ගන්නව නේද? ඒක තමන් තේරුම් ගන්න ඕන. දැන් ඔයගලන් තමන් ගැනම බලන්න ඔයගලන්ට තරහ හිතක් આવොත් ඔයගල ආසද ඒකට? ඔයගොල්ලෝ ආස නැහැ නේද? ආසයි නම් ඔයගොල්ලෝ බනහන්න ඉන්නේ නැහැ. වය වෙන්න එපා. Taman තුල තියෙන යහපත් දේ Taman දකින්න ඕන. දුරු කළ නැහැ තමයි අපි දන්නවා. දුරු කළ නැහැ. නමුත් ඔයගොල්ලෝ ආස නැහැ ඒවට අපි දන්නවා. ඔයගොල්ලෝ ගැන අපිට අනුකම්පාවක් තියෙන එකයි. කට ඇනිච්ච කෙනා වේදනාව විඳින්දි කට තියාගන්න කැමති නෑනේ. නමුත් අයින් කරනකම් කට තියෙනවනේ. නේද? ඒ වගේ ඔයගොල්ලන් ළඟ අකුසල ස්වභාවයන් තිබුණත් ඕගොල්ලේවට අකමැති. ඒතර යම් අකුසලයක් ආපුවාම ඒකෙන් පීඩා විඳ විඳ හරි ඒක බැහැර කරන්න ඕගොල්ලන් උත්සාහ ගන්නවා. ඒ උත්සාහය කුමක්ද? උපන් අකුසල් දුරු කිරීමට නේද උත්සාහය ගන්නෙ. එහෙම උත්සාහ කළා නැද්ද ඔයගොල්ලෝ? හ්ම්? ඔයගොල්ලෝ රාගය ආපුවම දුරු කරන උත්සාහ කළා නැද්ද? ද්වේෂය ආපුවම දුරු කරන උත්සාහ කළා නැද්ද? කළා තියෙනවනේ. ඒ මොකක්ද ඒක? උපන් අකුසල් දුරු කරන්න ගත්ත වෑයමක්. එතකොට ඔයගොල්ලන් ඉන්ද්‍රිය සංවර කරන්න සුළු හෝ උත්සාහ කරන්නේ නැද්ද? කරලා තියෙනවා. නේද? ඒතර ඒ මොකද්ද? දැන් නරක දේවල් නොබල ඉන්න ඕගොල්ලන් තුල කැමැත්තක් ඇවිල්ලා නැද්ද? තියෙනවනේ. නේද? නරක දේවල් බලන්න හොඳ නැහැ කියලා ඔයගොල්ලන්ට කියන ඒ නරක දේ නොබැලීම් පිණිස ඔයගොල්ලන්ට කැමැත්තක් තියෙනවනේ. ආසාවක් තියෙනවනේ. නරක දේ බැලුවොත් අපට හොඳ නෑ කියලා ඔයගොල්ලෝ ගැන හොඳ හිතක් තියෙනවනේ ඔයගොල්ලන්ට නේද? ඒතරේ නරක දේවල් බැහැර කරන්න ගන්න උත්සාහයක් නේද? එහෙනම් ඒ නූපන් අකුසල් නූපදවා සිටීම පිණිස ගන්න උත්සාහයක් නේද? ඉතින් ඒ උත්සාහය ඔයගොල්ලෝ හැමෝම ළඟ තියෙනවා. ඒතර නූපන් අකුසල් නූපදවා සිටීම පිණිස ස්වල්ප හෝ උත්සාහයක් ඔයගොල්ලෝ කවුරුත් ගන්නවා. උපන්න අකුසලයක් තිබ්බොත් දුකසේ හරි අකුසලේ බැහැර කරන්න ඔයගොල්ලෝ උත්සාහයක් ගන්නවා. ඒක ඔයගොල්ලෝ තුල තියෙන එකක්. ඒක පරිපූර්ණයි කියලා නෙමෙයි මම කියන්නේ අනවශ්‍ය විදිහට ගන්න එපා. ඒ කුසල් මාත්‍ර හෝ තියෙනවා කියලා මම කියන්නේ ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න. නේද? එහෙම නැත්නම් මේ වගේ ඩිකට බණ අහන්න එහෙම උත්සාහ කරන්නේ නැහැ ඔයගොල්ලන්. එහෙම යම් සාධාරණ උත්සාහයක් ඔයගොල්ලෝ ගා තියෙනවා. ඊළඟට සිල්පද රැකගන්න ඊළඟට ඉන්ද්‍රිය සංවරය රැකගන්න ආසාවක් තියෙනවනේ. දැන් සමාධිය ඇති කරගන්න ඕන කියලා ආසාවක් හැමෝටම තියෙනවා. අසුබේ පුරුදු කරගන්න ආසාවක් හැමෝටම තියෙනවා. දැන් බුදුගුණ වඩලා සමාධියක් ඇතුව බුදුගුණ වඩන්න ඕගොල්ලන් ළඟ ආසාවක් නැද්ද? හැමෝටම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් සමාධියක් තුළ ඉන්න ආසාව ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා. මෛත්‍රී වඩමින් සමාධියක් තුළ ඉන්න ආසාව ඔයගොල්ලන්ට තියෙනවා. අසුබේ වඩමින් සමාධියක් තුළ ඉන්න ඔයගොල්ලන්ට ආසාවක් තියෙනවා. ඒ මොකද්ද ආසාව? හ්ම්? එහෙම නැද්ද ආසාව? මට හිතිලා කියනද නැත්නම් ඔයගොල්ලන් තියනවද එහෙම එකක්? තියනව නේද? තියනවා කියලා මම හිතනවා. තිබිය යුතුයි කියලා මම හිතනවා. තිබේවා කියලා මම පතනවා. ඒබඳු ආසා තියෙනවායි කියලා හිතෙනවා. තිබිය යුතුයි කියලා හිතනවා. ඒබඳු ආසා තිබේවා, ඉපදේවා කියලා මම පතනවා. එබඳු දෙයකට ආසාවක් තිබීම පවා අද්භූතයි. අසාමාන්‍යයි. බැබලෙන ජීවිතය එයයි දුගතිට යන්නේ. එබඳු ආසාවකින් සිටින කෙනා තියුණු ආයුධකින් පහර කාලා මැරුණත් දුගතිට යන්නේ නැහැ. ඒ නිසා එබඳු ආසාවන් නිතර නිතර සිතක තිබේවා කියලා අපි පතනවා. නමුත් අපි හිතනවා ඇත්තට ඕගොල්ලන් එහෙම තියනවා කියලා. මත කලක් ධර්මයේ අහන්න ආසාවෙන් ඉන්න අය තුල කලක් ධර්මය අහන නිසායි අපි ඒක කරුණු සහිත හිතන එකක්. එතකොට ඒ ආසාවන් මොනවද? ඒ සමාධිය ඇති කරන ආසයි ඕගොල්ලන් අසුබේ වඩන්න ආසයි. ඒ මොකද්ද ආසාව? නූපන් කුසල් උපදව ගැනීම ගැන ආසාවක් නේද? ඊළඟට ඔයගොල්ලෝ කොහොම හරි දුකසේ හරි භාවනාවක් කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපට ඇත්තෙම ඔයගොල්ලෝ ගැන අනුකම්පාවක් තියෙනවා. ඔයගොල්ලෝ ගැන සෙනෙහසක් තියෙනවා. ඔයගොල්ලන්ට සමාධිය ඇති වේවා, භාවනා සාර්ථක වේවා කියලා පැතුමක් අපිට තියෙනවා. ධර්මයේ ගැන අචල ප්‍රසාදයක්, ස්ථිරව පිහිටීමක් වේවා කියලා පැතුමක් අපිට තියෙනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට ඒ නූපන් කුසල් උපදවන ආසාවක් ඔයාලට තියෙනවා. මොකද්ද නූපන් කුසල්? දැන් බොහෝ දෙනාට හිතේ තියෙන සමාධියක් ඇති කරගන්න කියලා නේද? නේද? ඒක කුසල් නූපන් කුසල් තමයි. නමුත් අපි තුල සාර්ථකව ඉපදෙන්න ඕන ආසා නූපන් කුසල් උපදව ගැනීම පිණිස ඉපදිය යුතු සාර්ථක සිතුවිල්ල මොකද්ද? දැන් කෙනෙක් හිතනවා මම සමාධිය ඇති කරගන්න ඕනේ. ඒක නූපන් කුසල උපදව ගැනීම ආසාවක් නේද? නමුත් ඒ ආසාව, ඒ කැමැත්ත වඩාත් සාර්ථක වෙන්න නම් කොයි විදිහට හිතින්න ඕන තියෙන්න ඕන. මම සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති කරගන්න ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ නිවන් මඟ මං උපදව ගන්න ඕන. නිවන් මඟ මං වඩන්න ඕන. නිවන් මඟ පුරුදු කරන්න ඕන. අන්නේ ආසාව තමයි ඊටාම සාර්ථක නූපන් කුසල් උපදව ගැනීමේ ආසාව. ඒට වෑයම් කිරීමයි සාර්ථක වෑයම. ඉතින් ඔබට ඒ ඉබඳු වෑයමක් තියෙනවායි කියලා අපි හිතනවා. ඉතින් ඒ වෑයම යහපත් දෙයක්. එතකොට බලන්න ඔබ යම් උත්සාහයක් ගන්නවා. යම් වෑයමක් වීරියක් ගන්නවා. ඒ වීරිය තුළ උපන් කුසල් බැහැර කරන්නත්, නූපන් අකුසල් නූපදවා තියන්නත්, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් සම්පූර්ණ කරගන්න ඔබට යම් කැමැත්තක් ආසාවක් උත්සාහයක් ගන්නවා නේද? එතකොට දැන් අපි උදේ ඉගෙන ගත්ත විතක්ක සන්තාන සූත්‍රය. පෙර අපි ඉගෙන ගත්තා ද්වේදාවිතක්ක සූත්‍රය. ඉතින් ඔබ අකුසල් බැහැර කරන්න කුසල් උපදව ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් විදිහට මෙබඳු දේශන අහනකොට ඔබට මඟ තව තවත් පේන්න ඕන. නේද? නිවන් මාර්ගය තව තවත් පේන්න ඕන. නිවන් මාර්ගේ පේන්න පේන්න අපේ සිත ප්‍රබෝධයටපත් වෙනවා. ඉතින් බලන්න මේ විදිහට අපි තේරුම් ගත්තොත් මේ දේශනා ඉගෙන ගන්නකොට මේ දේශනා ඉගෙන ගැනීමත් මේ දේශනා ජීවිතයට ගලපා බැලීමත් කියන මේ කටයුතු දෙක සිදු වෙනකොට ඒ කටයුතු දෙක මුල් කරන් සම්මා දිට්ඨිය ඇති වෙන්න පටන් ගන්නවා. සම්මා සංකප්පය ඇති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම ආදී ධර්මයන් ඉපදිනවා. දැන් අපි කලින් කතා කරා ඔබ යම් උත්සාහයක් ගන්නවා උපන් අකුසල් බැහැර කරන්න. නූපන් අකුසල් නූපදවා සිටින්න. ඒතරේ වෑයම සම්මා වායාමයටයි තිනේ නේද? ඒ විදිහට ඔබ වෑයම් කරද්දී ඔබේ සිත දැන් අකුසල් බැහැර කරන්න කුසල් උපදවගෙන සම්පූර්ණ කරන්න වෑයම් කරද්දී ඔබේ සිත ක්‍රමක්‍රමයෙන් කලින් හැසිරුණ තැන් වලින් ඈත් වෙලා අලුත් තැන් වල පිහිටන්න ගන්නවා. දැන් කලින් ධර්මයේ පුරුදු නොකරන කෙනාගේ සිත පිහිටන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ මේවා ඔස්සේ තමයි හිත දුවන්නේ. ධර්මයේ ජීවිතේ ගලපා බලද්දී ඒ ප්‍රියමනාප දේවල් වලින් ටික ටික ඈත් වෙලා කුසල් ලකුසල් ආදී හඳුන ගන්න උත්සාහ කරද්දී කායනුපස්සනා වේදනුපස්සනා කියන සතිපට්ඨාන තුල හිත පිහිටන්න පටන් ගන්නවා. අපි දැන් ඉගෙනගත්ත විතක්ක සන්තාන සූත්‍රයේ තියෙන කරුණු වලට අනුව පුරුදු කරන්න අපි උත්සාහ කළොත් අපි අපේ සිතේම තියෙන අකුසල විතරක ඒවා දුරු කරන්න අපි යම් වෑයමක් ගන්නව නේද? තමන්ගේ සිතේ තියෙන ලෝභ සහගත සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි හඳුනගෙන මේවා දුරු කරන වෑයම් කරනවා. එතකොට සිත සිතට යොමු වෙලා නේද? චිත්තානුපස්සනාව. සිතේ ලෝභය තියෙනකොට දැන් තියෙන්නේ ලෝභ සහිත සිතක්. ද්වේෂය තියෙන දැන් තියෙන්නේ ද්වේෂ සහිත සිතක් කියලා තේරුම් ගන්නවා. Taman ගැනම. එතකොට මොකද්ද ඒ? චිත්තානුපස්සනාව. පැහැදිලිද? එතන බලන්න මේ ධර්මයන් ජීවිතේට ගලපා බලද්දී ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවන් මගේ අංග උපදවාගෙන පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනව නේද? හ්ම්? සම්මාදිටි සම්මා සංකප්ප ආදී නිවන් මාර්ගට අයිති අංග ක්‍රමක්‍රමයෙන් උපදවගෙන පුරුදු කරන්නට පටන් ගන්නවනේ. අන්නේ විදිහට තේරුම් ගන්න ධර්මයක් ඉගෙන ගන්නකොට. ඒ විදිහට අපි සම්මාදිටි සම්මා සංකප්ප ආදී අංග සම්මාදිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති කියන අංග පුරුදු කරන පුරුදු කරන්ට සිත බැහැරට යන ස්වභාවය අඩු වෙනවා. බැහැර කියන්නේ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ ආදී දේවල් ඔස්සේ ඇලීම් ගැටීම් ආදී විදිහට හිත දුවන එක අඩු වෙනවා. ධර්මයේ පුරුදු කිරීමේදී නිදිමත ආදී දේවල් බැහැර වෙලා ගිහිල්ලා සිත හොඳින් පිහිටෙනවා. නීවරණ බැහැර වෙන්න පටන් ගන්නවා. ප්‍රබෝධය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. කය සැහැල්ලු වෙනවා. සමාධිය ඇති වෙනවා. ඒතර නිවන් මාගේ අංග අපතුල පිහිටලා. ඒ විතර නිවන් මාගේ අංග තමා තුළ උපදින විදිය, ඒ අංග වැඩෙන විදිය තේරුම් ගන්න උත්සාහ කරන්න. යම් කලකදී ඔබට තේරෙයි නිවන් මගේ අංග 8ම තමන් තුල තිබෙනවා කියලා තේරෙයි. නිවන් මගේ අංග බැහැර නොවි නිතර නිවන් මගේ අංග තමන් තුල වැඩෙනවා තමන්ට තේරෙයි. ඒවා හඳුනගන්න මහා අමාරුකම් තියෙන දෙ නෙමෙයි. තමන් තුළම ඒ ධර්මයන් පුරුදු කරද්දී ඒවා තේරෙනවා. දැන් නිවන් මඟට පැමිණීම පිණිස නිවන් මඟ Taman තුල හොඳින් පිහිටවා ගැනීම පිණිස පුරුදු කළ යුත්තේ නිවන් මඟම නේද? නිවන් මඟමයි. දැන් සම්මාදිට්ඨිය ස්ථාවර කර ගැනීම පිණිස පුරුදු කළ යුත්තේ සම්මාදිට්ඨියමයි. සම්මා සංකප්ප ස්ථාවරෝ පිහිටීම පිණිස පුරුදු කළ යුත්තේ සම්මා සංකප්පයමයි. වෙන දෙයක් නෙමෙයි. ඒතර නිවන් මඟ තුල ස්ථිරව පිහිටීම පිණිස පුරුදු කළ යුත්තේ මොකද්ද? නිවන් මඟමයි. නේද? ඒ විදිහට තේරුම් ගන්න. ඒතර අපි ඉගෙන ගන්න ධර්මයන් තුළ නිවන ගැන කැමැත්ත උපදව ගන්නට ඒ ධර්මයන් ඉගෙන ගනිද්දී අපට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ වගේම නිවන් මාර්ගය ගැන නිර්වල් බවක් ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ විදිහට අපි ධර්ම ඉගෙන ගනිමින් නිවන් මඟ ජීවිතය තුළ හොඳින් පුරුදු කරගන්න උත්සාහයක් ගන්න ඕන. හැබැයි ඒ පුරුදු වීම කලබලෙන් හදිසි වෙලා වෙන එකක් නෙවෙයි අකණ්ඩ වැඩපිළිවෙලක් වෙන්නත් ඕන ඉවසීමෙන් කළ යුතු දෙයක් වෙන්න ඕන. කලක් මේ විදිහට ධර්මයේ පුරුදු කළොත් කලක් ධර්ම ශ්‍රවණය කරමින් ඒ ධර්මයන් ඒ විදිහට පුරුදු කරන පටන් ගත්තොත් පුරුදු කළොත් නිවන් මාගේ අංග Taman තුල පිහිටනවා. ඒක නොවී තියෙන්නේ නැහැ. ඒ නිසා නිවනට කැමති හිත ඇති කරගන්න නිවන අවබෝධ කරන මඟ මෙයයි කියලා තේරුම් ගන්න මේ මාර්ගය තමා තුළ පිහිටවන්න උත්සාහ කරන්න. යම් කලකදී Tamanට තේරෙනවා දැන් මා තුළ සම්මාදිට්ඨිය තියෙනවා. දැන් මා තුළ සම්මා සංකප්ප තියෙනවා. මේ විදිහ යම් කලකදී තේරෙවි. ඒ නිසා Taman තුළ මේ මාර්ගාංග තියෙනවද කියලා විමසලා බලන්න. ඒක තව කෙනෙකුට බලන්න බෑ. බලන්න පුළුවන් නම් ඉතින් භාගතුමාසයට පමණයි පුළුවන්. අපිට බලන්න බෑ ඔබ තුල ඒක තියනවද කියලා. නේද? යම් කෙනෙක් තුල නිවන් මඟ තියෙනවද? යම් කෙනෙක් නිවන් මඟ වඩනවාද කියලා දන්නේ යාමයි. හැබැයි ධර්මයේ තියෙන විදිහට යා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ධර්මයන් ඉගෙන ගනිමින් ඒ ධර්මයන් පුරුදු කරමින් නිතර බලන්න මා තුල සම්මා දිට්ඨිය තිබෙනවද? සම්මා දිට්ඨිය පුරුදු වෙනවද කියලා බලන්න. සම්මා දිට්ඨිය පුහුණු වෙනවා නම් සම්මා දිට්ඨිය වඩනවා නම් වඩන කෙනෙක් නම් එයාට තේරෙනවා. කුමක්ද සම්මාදිට්ඨිය වඩන එක විදියක් තමයි කුසල ලකුසල අඳුර ගන්න උත්සාහ කරන එයා Taman තුළම. දැන් යම් කෙනෙකුට තරහ එනවා තරහට යට වෙලා ඉන්නවා නම් ඒක වඩනවා නම් එයා තුළ සම්මාදිට්ඨිය නෑ. ඒක බැහැර නොකර ඒකම වඩමින් ඒකම දිනු කරනවා නම් අකුසලෙම දිනු කරනවා නම් සම්මාදිට්ඨියක් නෑනේ. නේද? නමුත් යම් කෙනෙක් අකුසලයේ පුදුමන් පස්සේ අකුසලට යට නොවී ඒක බැහැර කළ යුතු දෙයක් විදිහට අකුසල කියන අකමැත්තෙන් නිතර මේ අකුසලේ බැහැර කිරීම පිණිසම නැමුණු සිටින් නම් ඉන්නේ. කුසල් උපදව ගැනීම පිණිස කුසල් හඳුනගෙන කුසල් උපදවමින් නම් ඉන්නේ. ඔහු සම්මාදිට්ඨිය වඩන කෙනෙක්. ඒ විදිහට තේරුම් ගන්න. ඒක ධර්මයට එකඟයි. ඉතින් ඒ විදිහට තේරුම් ගනිමින් සම්මාදිට්ඨිය පුරුදු වෙන ස්වභාවය Taman තුල තියෙනවා නම් ඊටාම සතුටින් ඒ පුහුණුව දිගටම කරගෙන යන්න. භාගතුන් වහන්සේ පෙන්වන්නේ යමෙක් තුළ සම්මාදිට්ඨිය තියෙනවා කියලා Tamanට තේරෙනවා නම් සතුට සිතින් ඒ ධර්මයේ වඩන්න ඕන. ඉතින් ඔබට තේරෙනවා නම් ඔබ තුළම සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස ධර්මයේ ජීවිතේ ගලපා බලන ස්වභාවය ඔබ තුළ තියෙනවා නම් ඔබට සතුටක් ඒක. භාගතුන් වහන්සේ පෙන්නන විදිහට මම ජීවිතේ ගත කරන්නේ කියලා Tamanට සතුට වෙන්න පුළුවන්. අකුසලයට ඉඩ නොදී අකුසලේ බැහැර කරන්න අකුසලේ අඳුර ගනිමින් අකුසල බැහැර කරන්න ඔබ ගන්න උත්සාහය ඔබට සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒ විදිහට තේරුම් ගනිමින් සම්මාදිට්ඨිය පුරුදු වෙනවා නම් සතුරු සිතෙන් ඒ ධර්මෙම වඩන්න. ඊළඟට බලන්න සම්මා සංකප්ප පිළිබඳ භාගතුන් වහන්සේ වදාළේ මේ විදිහටයි. මිත්‍යා සංකප්ප ගැන මේ විදිහටේ වදාළේ කියලා බලන්න මිත්‍යා සංකප්ප තමා තුළ වැඩෙනවද ප්‍රහාණය වෙනවද? සම්මා සංකප්ප තමන් වඩනවද සම්මා සංකප්ප නැද්ද? එහෙම බලන්න. එතන මිත්‍යා සංකප්පයට තමන් ඉඩ දෙන්නේ නැත්නම් ඒක තමන් දන්නවනේ. නේද? දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක තමන් තුල ඉපදෙනකොට ඒව ගැන අකමැත්තෙන් ඒව ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා නම් ප්‍රහාණය වෙලා යනවා නම් ඒක තමන් දන්නවනේ නොදැන සිද්ධ වෙන්නේ නැහනේ නේද එහෙම නැත්නම් කාම විතරක ව්‍යාපාද විතරක උපදව උපදවා ඒව බලවත් කර කර ඉන්නවා නම් ඒක තමන් දන්නවා එතකොට ඒ විදිහට බලනකොට තමන් තුළ මිත්‍යා සංකප්ප ප්‍රහාණය වෙන ස්වභාවයක් තියෙනවා නම්, ඒ බඳු වැඩපිළිවෙලක් තුළ තමන් ඉන්නවා නම් සතුටු වෙන්න මා තුළ මිත්‍යා සංකප්ප ප්‍රහාණය වෙනවා. සම්මා සංකප්ප ඉපදෙලා වැඩෙනවා නම් ඒක තමන් දන්නවනේ. ඒක තව කෙනෙකුට බලන්න ඕන එක පුළුවන් කන්නේ නෙවෙයි නේද? ඒ විදිහට මිත්‍යා සංකප්ප බැහැර වෙමින් සම්මා සංකප්ප ඉපදিলা වැඩෙනවා නම් සතුටු වෙන්න මා තුළ මිත්‍යා සංකප්පේ බැහැර වෙලා සම්මා සංකප්ප වැඩෙනවා පිහිටනවා ඒ දැනුමත් සම්මා දිට්ඨියටයි අයිති. යමෙකුට තමන්ගේ සිතේ මිත්‍යා සංකප්ප බැහැර වෙලා සම්මා සංකප්ප ඉපදෙනවා. සම්මා සංකප්ප වැඩෙනවා කියලා තේරෙනවා නම් ඒ තේරුම ඒ තේරුම් ගැනීම සම්මා දිට්ඨියට අයිති. ඒක ප්‍රඥාවට අයිති. ඒ වගේම බලන්න තමන් තුළ මිත්‍යා වාචා වැඩෙනවද බලවත් වෙනවද ප්‍රහාණය වෙනවද? සම්මා වාචා වැඩෙනවද දුර්වල වෙනවද? මෙහෙම බලන්න. ඒතර සම්මා වාචා දියුණු වෙනවා නම් මිත්‍යා වාචා ප්‍රහාණය වෙනවා නම් සතුට වෙන්න. සතුටින් මේ ධර්මයන් වඩන්න. ඒ විදිහට සම්මාදිට්ඨිය තියෙනවා නම් සතුටුසිතින් සම්මාදිට්ඨිය වඩන්න. සම්මාදිට්ඨිය නැහැ කියලා Tamanටම තේරෙනවා නම් Taman තුල සම්මාදිට්ඨිය නැත්නම් Tamanට තේරෙනවා නේද? මා තුල ඒ ධර්මයෙන් නැහැ කියලා. නේද? කවුරුත් රවටන්න නෙවෙයි මේක කරන්නේ. තව කෙනෙක් රවටන්න නෙවෙයිනේ මේක කරන්නේ නේද? Tamanට තේරෙනවා නම් මාතුල සම්මාදිට්ඨිය තියෙනවා කියලා සතුරු සිතින් ඒක Tamanට පුළුවන් ගන්න. ඒ වගේම සම්මාදිට්ඨිය නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. සම්මා සංකප්ප තියෙනවා නම් සතුරු සිතින් ඒ ධර්මයේ වඩන්න. සම්මා සංකප්ප නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. සම්මා වාචා තියෙනවා නම් සතුටෙන් වඩන්න. සම්මා වාචා නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. සම්මා ආජීවයේ තියෙනවා නම් සතුටු සිතින් වඩන්න. සම්මා ආජීවයේ නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. සම්මා වායාම තියෙනවා නම් සතුටු සිතින් ඒව වඩන්න. සම්මා වායාම නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. සම්මා සතිය තියෙනවා නම් සතුටු සිතින් වඩන්න. සම්මා සතිය නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. සම්මා සමාධිය තියෙනවා නම් සතුරු සිතෙන් වඩන්න. සම්මා සමාධිය නැත්තම් උපදව ගන්න උත්සාහ කරන්න. ඒතර ඒ විදිහට ආර්යෂ්ටාංගික මාර්ගය තමා තුළ තියෙනවද නැද්ද කියලා සොයා බැලීම ශ්‍රාවකයා විසින් කළ යුතුයි. ශ්‍රාවකයා විසින් කළ යුතුයි. දක්ෂ වගාකරුවා බීජ හිටවලා සිටවූ බීජය තියෙනවද පැලවෙනවද කියලා බලනවා. බලන්න ඕන. බීජ පොළවේ හිටවලා ගෙදරයිල නිදා ගන්න එයා. නිතර බලනවා බීජේ හිටව බීජේ රැකිලා තියෙනවද? දලු දානවද කියලා බලනවා. යම් වෙලාවක යා තේරුණොත් ඒ බීජය පොළවේ මුඩට මතුවෙනවා. ගොවියා තුල මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? හ්ම්? ගොවිකම නිසා වෙච්ච මහන්සිය මණ්ඩ ගාගෙන වැඩ කරා ඒ මහන්සිය යට කරගෙන එන ප්‍රබෝධයක් යාර තියෙනව නේද? ඈ ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු කෙනා ධර්මයේ අහලා පැහැදුණු කෙනා ධර්මයේ ජීවිතයට ගලපා ඒ ධර්මයේ තමා තුළ තිබෙනවාද කියලා විමසා බලද්දී ඕ විමසා බැලිය යුත්තේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නම් වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් තුළ තියෙනවද නැද්ද කියලා විමසලා බලන්න ඕන. ඒ විමසලා බලද්දී ඒ නිවන් මාගේ අංග Taman තුල තියෙනවා කියලා යමෙකුට පෙනුනොත් ඔහු තුල උපදින සතුට කොයි වගේ වෙයිද? සක්විති රජ পদවිය ලැබුවට වඩා ලොකු සතුටක් යාට ලැබෙයි. ඉපදී. එතෙන් පටන් ඒ කෙනා තුල පීඩා රහිතයි. ඒ පීඩාවලින් එයා වැටෙන්නේ නැහැ. ඒක ශ්‍රාවකයා ප්‍රබෝධයෙන් ඉන්න කෙනා කියලා කියන්නේ. පෙර නොතිබූ ධර්මයේ තමා තුළ ඉපදිලා නම් ඒ ධර්මයේ නිසා උපන් සතුට නැතින්නේ නැති වෙන්නේ නැහැ. නිසා ඒ විදිහට තමන් තුළ නොතිබූ ධර්මයන් උපදව ගන්න වෑයම් කරන්න. තමන් තුළ නොතිබූ ධර්මයන් තමයි ආරෂ්ඨාංගික මාර්ගය. අප අප ගත කළ අප මෙතෙක් පැමිණි දීර්ඝ සසර පුරා අප නොයෙකුත් දේ උපදවගෙන ඇතී නොයෙකුත් දේවල් උපදවලා ඇති. නමුත් අපට උපදව ගන්න බැරි වූ දේ තමයි ආරෂ්ඨංගේ මාර්ගය උපදව ගන්න බැරි වුණා. ආරෂ්ඨංගේ මාර්ගය උපදව ගත්තා නම් අප ඒ නිසා උපන් සතුට අපට තියෙන්න ඕන. නමුත් මේ ජීවිත පුරාවට අපි මොනවෙන්වත් සතුට වෙන්න බැරි එක. ඒ සතුට ස්වල්ප සතුටක් නැති වෙලා යනවා. නමුත් ආරෂ්ඨංග මාර්ගය උපදව ගත්තා නම් ඒ සතුට එන්නෙන් වැඩෙන එකක්. සතුටින්ම අවසන් වෙන එකක් ඒක. ඒ නිසා ධර්මයේ අහලා ඒ ධර්මයේ තුලින් නිවන් මඟ තේරුම් අරගෙන නිවන් මඟ හඳුන ගන්න උත්සාහ කරන්න ජීවිතයේ තුල ධර්මයේ ගලපා බලමින් ජීවිතයේ තුලම නිවන් මඟ උපදවගෙන ඒ නිවන් මඟ හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. එම උත්සාහ කරමින් නිවන් මඟේ අංග Taman තුල පිහිටලා නම් ඊටාම සතුටු සිතින් ඒ නිවන් මඟ වඩන් යන්න පුළුවන්. තමා තුළ නොපිහිටි නිවන් මඟෙහි අංග පිහිටවගෙන ඒවා සුරක්ෂිතව වඩන්න උත්සාහ කරන්න. යම් කලකදී එතකොට යාට තේරෙනවා නිවන් මගේ අංග තමන් තුළ තිබෙනවා ඒවා ස්ථිරව පිහිටලා කියලා තේරෙන කලක් එනවා. අන් මේ විදිහට නිවන් මඟ උපදව ගැනීම පිණිස අප මේ ඉගෙන ගන්නා වූ ධර්මයන් උපකාර කරගන්න. ඉතින් අද අප කතා කළ විතක්ක සන්තාන සූත්‍රයත් එහි තිබෙන ධර්ම කරුණුත් නිවන් මඟ හඳුනගෙන නිවන් මඟ ඡායිති අංග Taman තුලට පමුණවාගෙන ඒ අංග පිහිටව ගැනීම පිණිස උදව් වන දහම් කරුණු එහි තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ ධර්මයන් යලි යලි ශ්‍රවණය කරන්න කියලා කිව්වේ. යලි යලි ශ්‍රවණය කරද්දී තමයි තේරෙන්නේ ඒ සම්මාදිටි සම්මා සංකප්ප ආදී මාර්ග අංග මේ තුල වඩන්න පුළුවන් වැඩෙනවා කියලා තේරෙන්නේ. යලි යලි ධර්මයේ අහද්දි තමයි මේ තේරුම බලවත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරුණ පහක් තියෙන ඇච්චරයි කියන්නේ. මේ දේශනාවේ කරුණ පහක් තියෙනවා කියලා කියන එකයි. එතන එහාට හිතන්න තේරෙන්නේ. ඒ කරුණ පහ ඔස්සේ මුළු නිවන් මඟම සම්පූර්ණ කරගන්න ඕමනා පණවිඩයක් තියෙනවා කියලා අප තේරුම් ගන්න ඕන. ඒකෙන් අදහස් වෙනවද ඒක විතරක් ඇති කියලා? එහෙම නෙමෙයි. අපි තව ධර්මයන් ඉගෙන ගන්න ඕන නේද? අපි ගොඩක් තව ඉගෙන ගත්තා. නමුත් ඒ ඉගෙන ගන්නා වූ ධර්මයන් තුළ නිවන් මඟ ගැන පැහැදිලි අදහසක් ප්‍රකාශ කරනවා භාගතුන් වහන්සේ. ඒතර අපි මේ භාගතුන් වහන්සේ පෙන්වන ඒ නිර්වල් පැහැදිලි අදහස අපි තේරුම් ගන්න ඕන. එසේ තේරුම් ගැනීමෙන් ධර්මයේ ප්‍රතිලාභ ලබන්න අපට පුළුවන්. හොඳයි අපි සිත් පතනවා හැමෝටම අද ඉගෙනගත් ඒ උතුම් දේශනාවේ තිබෙන කරුණු වගේම මෙතෙක් ඉගෙනගත් සියලු ධර්මයන් ඔබ කොයි කාටත් සිළු දෙනාටම උතුම් නිවන ගැන ආසාවක් සිතේ උපදවගෙන නිවන ගැන පිරුණු සිතක් ඇති කරගන්න නිවන ගැන ආසාවෙන් සිත පුරව ගැනීමට ඔබ කොයි කාටත් වාසනාව උදා වේවා ඒ වගේම ඒ උතුම් නිවන අවබෝධ කර ගැනීමට උපකාර වන සංකත අසංකත ධර්ම අතර අග්‍රවන ශ්‍රේෂ්ඨ වන උතුම් නිවන අවබෝධ කරගන්නට හේතු වෙන උපකාර වෙන නිවන් මඟ ගැන තේරුම් ගන්න මේ ධර්මයන් කාටත් උපකාර වේවා